මේ වාරේ අපි සමාධි භාවනාව මුල් කරගෙන භාවනා වැඩසටහන පැවැත්තුවා. ඒ නිසා මේ භාවනා වැඩසටහනට අදාළ වන ආකාරයට ධර්ම දේශනාව කරන්නට ඕන. මේ භාවනා වැඩසටහන් වලදී කරන ධර්ම දේශනා ඒ ඒ වැඩසටහන් වලදී එකම මාත්‍රකාවක් ඔස්සේ තමයි කරන්නේ. එහෙම නුනොත් භාවනා යෝගීන්ට ඒ පිළිබඳව තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ තුන්වෙනි වාරේ වැඩසටහනේදී සමාධි භාවනාව පිළිබඳව කරුණු කියා දෙන්නට තමයි අවශ්‍ය වෙන්නේ. දින පහක් මුළුල්ලෙහි සමාධි භාවනාව පිළිබඳව මේ පින්වතුන්ට කරුණු කියලා දුන්නා. තවත් පිළිබඳව අවබෝධය ලබා ගැනීමට තමයි මේ අවසානයේදී ධර්මදේශනයක් පවත්වන්නේ. ඒ නිසා හැමදෙනාම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණේ කරලා තවදුරටත් තමන්ගේ භාවනා ගුණ වැඩි දියුණු කරගෙන ඊටාම ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලයේ තමයි මේ ධර්ම දේශනාව සිදු කළේ. භාවනා යෝගී භික්ෂුන් වහන්සේලා පිරිසකට. උන්වහන්සේලා භාවනා කරනම ඒ වුණාට උන්වහන්සේලාගේ සමාධිය පිරෙහෙන ආකාරයට තමයි දැන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ බව තේරුම් අරගෙන ඒ ස්වාමීන් වහන්සේලාගේ සමාධිය වැඩි දියුණු කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව කරන්නට යෙදුණා. සමාධින් භික්කවේ භාවේත සමාහිත භික්කවේ භික්ඛු යතහා භූතං පජානාති මහණෙනි සමාධිය වඩව සමාධිය වැඩූ තනත්තා හිත එකඟතාවයට පත් කරගත්තු තනත්තා යතහා භූතං පජානාති කියන නියම තත්ත්වාකාරය ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් ගන්නවා මොනම පිළිබඳවද මේ තත්ත්වාකාරය තේරුම් ගන්නේ ඊළඟ කොටසින් ඒ බව විස්තර කර වදාළ රූපයන්ච සමුදයන්ච අත්ථගමන්ච රූපයාගේ පහළවීමත් ඇතිවීමත් ඒක විනාශයටපත් වෙලා යාමත් වේදනාය සමුදයන්ච අත්ථගමන්ච වේදනාවේ පහළවීමත් විනාශයටපත් වීමත් සංඥාය සමුදයංච අත්ථගමංච සංඥාවේ පහළවීමත් විනාශයටපත් වීමත් සංඛාරාණං සමුදයංච අත්ථගමන්ත සංස්කාරයන්ගේ පහළවීමත් විනාශයටපත් වීමත් විඥානස්ස සමුදයංච අත්ථගමන්ත විඥානයේ හිතේ පහළ වීමත් විනාශයටපත් වීමත් කියන මෙන්න මේක තමයි තත්ත්වාකාරයෙන් දැනගන්න විදිය. ඒක අපි කෙටි කළා බලනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේ නියම තත්ත්වාකාරය ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම තමයි යථා භූත වශයෙන් දැනගන්නම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊළඟට මේ බුද්ධ දේශනාවේ හැටියට අපි මුලින්ම මේ සමාධිය පිළිබඳව ඩිංගක් තේරුම් ගන්නට ඕනේ. සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය වඩා වූ සමාහිත භික්කවේ භික්ඛු යතහ භූතං පජානානි මහණෙනි හිත තැම්පත් වූ තනත්තා මනාකොට යතහ තත්වය දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද මේ සමාධිය? සමාධිය කියනකොටම අභිධර්මයේ හැටියට ඒකාග්‍රතා කියන චෛතසිකයේ දියුණුව තමයි සමාධිය කියන්නේ. තවත් ආකාරයකින් යම් ධර්මයක් හේතු කොටගෙන චිත්ත චෛතසිකයන් එක අරමුණක පිහිටනවද එකඟ වෙනවද අන්න ඒක තමයි දල වශයෙන් සමාධිය කියලා කියන්නේ මේ සමාධි ආදි කොට ඇති ඕනෑම ධර්මයක් නියමාකාරයෙන් තේරුම් ගැනීමට ක්‍රම හතරක් තියෙනවා ඒකට කියනවා ලක්ඛන රස පච්චපට්ඨාන පදට්ඨාන කියලා. මේ සමාධියටත් තියෙනවා ය හතර. ලක්ඛනන්ත අවික්ඛේපෝ වික්ඛේපද්ධං සනං රස අකම්පන මුපට්ඨාන පදට්ඨානං සුඛං පන කියලා විස්තර කරලා කියනවා. ලක්ඛනන්තු අවික්කේපෝ මේ සමාධියේ ලක්ෂණය තමයි අවික්ෂේපය අපි පහනක් දිහා බැලුවහම අපට ඒක පේනම ගින්දරක් වශයෙන් ඒකේ ලක්ෂණය ඒ වගේ සමාධියේ ලක්ෂණය තමයි අවික්ෂේපය අවික්ෂේපය කියන්නේ සිත විසිරී යන්නේ නැති ගතිය. ඒකට අවික්ෂේපය කියනවා. ඒක තමයි සමාධියේ ලක්ෂණය. වික්ඛේපද්ධං සනං රස වික්ෂේපය හිත විසිරී යාම නවතා දැමීම තමයි සමාධියේ රසය කෘත්‍ය කියන එක. දැන් ආලෝකයෙන් පහනකින් අන්ධකාරයේ දුර වෙලා යන්න මගේ සමාධිය පහල කර ගැනීමෙන් අවික්ෂේපේ කියන හිතේ මේ දුවන පනින කැළඹෙන විසිරෙන ගති ඔක්කොම නැවතිලා යනවා ඒක තමයි සමාධියේ කෘත්‍යය. අකම්පන මුපට්ඨාන මේ එළඹ සිටින ආකාරය බැලූ බැල්මට අපට පෙනෙන ආකාරය කම්පා නොවිය. සමාධිය හොඳට ඇති කරගත්තාම කම්පාවටපත් වෙන්නේ නැහැ. දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධානවලට ගියානම් හතරවෙනි ධානයට ගියානම් ඒකට කියනවා ආනෙන්ජ කියලා. ආනෙන්ජ සමාධිය කියලා. සැලෙන්නේ නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. නීවරණාදී ධර්මයන්ගෙන් සැලෙන්නේ කම්පාවටපත් වෙන්න කොහොමටවත්. ඒ පමණක් නෙමෙයි බාහිරව ඇතිවෙන ශබ්ද ආදියෙන්වත් කිසිදු කම්පාවකටපත් වෙන්නේ නැහැ. ඒ හතරවෙනි ධානය උපදවා ගත්තා. ඉතින් මේ සමාධියේ එළඹ සිටින ආකාරය තමයි කම්පා නොවීම කියන්නේ. හතරවෙනි කාරණේ පදට්ඨානං සුඛං පන. මේ සමාධියේ පදට්ඨානේම නන්නම් පදනම ගේකට අත්තිවාරම වගේ පදනම සැපය තමයි. හිතේ කයේ සැපය හිතේ කයේ සැපය තියෙන තාක්කල් තමයි සමාධිය පිහිටා සිටින්නේ මේ විදියට මේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන හතර ආකාරයෙන් සලකා බලනකොට සමාධිය පිළිබඳව හොඳ දැනුමක් තේරුමක් ලබන්නට පුළුවන් වෙනවා. ඊළඟට සමාධියේ නොඑක ආකාර ප්‍රභේද තියෙනවා. විශාල වශයෙන් සමාධියේ ප්‍රභේද කොට අපේ බණපොත්වල විස්තර කරලා තියෙනවා. ඒ හැම එකක් ගැනම අපිට මේ කාලයකදී තේරුම් කර දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා භාවනා යෝගීන්ට අත්‍යවශ්‍යයි කියලා හැඟෙන සමාධි ભેද කීපයක් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. කලින්ම මූල සමාධිය කියලා මූල සමාධිය කියන්නේ ඊ타ත්ම දුර්වල සමාධියක්. නේවරණ ධර්මයන්වත් යට කරන්නට බැරි භාවනා යෝගීන්ට ආරම්භයේදී පහළ වෙන හිතේ එකඟතාවයට කියනවා මූල සමාධිය කියලා. ඒ ගැන තරම් විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට උපචාර සමාධිය. උපචාර කියන එකේ තේරුම ළඟ හැසිරෙනවා කියන එකයි. මොනවා ළඟද හැසිරෙන්නේ ධානයක් ළඟ හැසිරෙනවා. උපචාර සමාධිය. ඊළඟට අර්පණා සමාධිය. අර්පණා සමාධිය කියන්නේ මේ ධානයක් පහල කර දීමන තරම් ශක්තිය ඇති බලවත් සමාධියක්. මෙන්න මේ උපචාර අර්පණා කියන සමාධි ભેදය භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනයි. ඒ නිසා ඒ දෙක ගැන කෙටි විස්තරයක් කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. උපචාර සමාධිය. දැන් අපි ආනාපාන සති වශයෙන් භාවනා කරගෙන යනකොට භාවනාවේ ප්‍රගුණතාවේ ඇති වෙලා හිතේ නීවරණ කියන මේ කෙලෙස් යටපත් වෙලා ගිහිල්ලා හිත තැම්පත් වෙනවා සමාධිමත් වෙනවා අන්නේ අවස්ථාවට කියනවා උපචාර සමාධිය කියලා. ඊළඟ අවස්ථාව තමයි අර්පණා සමාධිය කියන්නේ. මේ උපචාර අර්පණා කියන දෙකේම කියනවා සමාධි අංග මනවද විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන අංග පහ. උපචාර සමාධියේ තියෙනම අර්පණා සමාධියේ තියෙනවා. උපචාර සමාධියේ සාමාන්‍ය මට්ටමින් පහළ වෙනම අර්පණා සමාධියේදී ඊට බලවත් පහළ වෙනවා. මේ විතරකාදී අංග පහ පිළිබඳවත් කෙටියෙන්වත් කියලා දෙන්නට ඕන. විතරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියලා මේ සමාධියේ අංග පහක් තියෙනවා. විචාරය කියන්නේ හිත භාවනා අරමුණට නංවන ස්වභාවය. දැන් අපි ආරම්භෙදී ඇතුල් වෙනවා පිට වෙනවා ආදී වශයෙන් මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීම සිදුවන්නේ මේ ਵਿਚාරය කියන ධර්මයේ උපකාරයෙන් තමයි. අරමුණට නංවන ස්වභාවය ඊළඟට ਵਿਚාර කියන්නේ ඒ අරමුණට නැංවුවාම ඒ අරමුණෙන් පිට යන්න නොදී ඒකෙම කරකවන ස්වභාවය විචාරය කියන එකෙන් නිතරම කරන්නේ මොකද සිත භාවනා අරමුණට යොදනම නංවනවා. විචාරයෙන් කරන්නේ මොකද? ඒ අරමුණෙන් පිට යන්න නොදී ඒකෙම කරකවනවා ඒකෙම තබා ගන්නවා. දැන් විචාරයෙන් අපි හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කළා භාවනා කරනවා. විතරකයෙන් අරමුණ ගන්නවා. අරගෙන හුස්ම ගැනීම අවසන් වෙනවත් එක්කම හුස්ම පිට කිරීමට යොමු වෙනවා. මේ අරමුණට නිතරම නංගනවා. ඊළඟට ਵਿਚාරයෙන් මේ අරමුණෙන් පිටපනින්න නොදී ආරක්ෂා කරගන්නවා. මේ දෙක තමයි මේ සමාධි අංග පහෙන් ප්‍රබල අංග දෙක. මෙහෙම විතරකයෙන් සිත අරමුණට නංවනකොට විචාරයෙන් ඒ අරමුණේම පවත්වා ගන්නකොට සිතේ එකඟතාවය ඇති වෙනවා සිතට පිට දුවන්නට අවස්ථාවක් නැහැ මේ විතර්ක ਵਿਚාර දෙකේ බලය නිසා එතකොට ඇති වෙනවා හිතේ සතුට ප්‍රීතිය කියන්නේ ඒක තමයි. හිත දුවන්නේ නැතිකොට, කලබල වෙන්නේ නැතිකොට, තැම්පත් වෙලා පිහින පිහිටනකොට ප්‍රීතිය ඇති වෙනවා. ඊළඟට ප්‍රීතිය ඇති වුණාම හිතේ කයේ සැපයක් ඇති වෙනවා. ප්‍රීතිය නිසා තමයි හිතේ කයේ සැපය පහළ වෙන්නේ. හිතේ කයේ සැපයක් ඇති වෙනවා. ප්‍රේතියයි හිතේ කය සැපයයි ඇති වෙනකොට හිත හොඳට එකඟතාවයටපත් වෙනවා. ඒක තමයි ඒකාග්‍රතාව කියලා කියන්නේ. මේ සමාධියේ පහළ වෙන අංග පහ. මේ අංග පහෙන් ප්‍රධාන වෙන්නේ විතර්ක ਵਿਚාර කියන දෙක තමයි. ඒ විතර්ක ਵਿਚාර දෙක පහළ වූ නිසා තමයි ප්‍රේත සුඛ ඒකාග්‍රතා කියන අනික් අංග තුන පහළ වෙන්නේ. ඒ නිසා ප්‍රේත සුඛ ඒකාග්‍රතා කියන මේ අංග තුන බැලෝ බැල්මට විතර්ක ਵਿਚාර දෙකේ ප්‍රතිඵලයක් වාගෙත් අපිට හිතා ගන්නට පුළුවන්. මේ විදිහට උපචාර සමාධියේදීත් මේ විතරක ਵਿਚාර කියන විතරක ਵਿਚාර ප්‍රේතිසක ඒකාග්‍රතා කියන අංග පහ ඇති වෙනවා ඊළඟට අරපණා සමාධියේදීත් මේ විතරකාදී අංග පහ ඇති වෙනවා උපචාර සමාධියේදී අංග පහ සාමාන්‍ය මට්ටමින් පහළ වෙනම අර්පණා සමාධියේදී ඊතා බලවත් මේ විතර්ක ਵਿਚාරාදී අංග පහ ඇති වෙනවා. මෙන්න මේක තමයි වෙනස. ඊළඟට මේ උපචාර සමාධිය කියන එකේදී හිත නිරන්තරයෙන්ම 100%ක්ම එක අරමුණක පවත්වා ගැනීමට බැරිව යනවා. ඉඳලා හිටලා වෙනින් අරමුණොත් ඇති වෙනවා ලැබෙනම ඊතාශ්‍රණිකද. අරපණා සමාධිය එහෙම නැහැ. ඒ උපචාර සමාධිය හරියට අල්ලාගෙන නැගිටින දරුවක් වාගේ කියලා පෙන්නලා තියෙනවා. අල්ලාගෙන නැගිටින දරුවා නැගිටිනම අඩි ගණනාවක් යනවා ආයි වැටෙනවා ආයි අඩි ගණනාවක් යනවා මෙහෙම තමයි ඒ දරුවා ඇවිදින්නේ. ඒ වගේ උපචාර සමාධියේදී භාවනා අරමුණෙත් ඉන්නම ඊළඟට භවංගය කියන එකටත් බහිනවා ආයි භාවනා අරමුණෙත් ඉන්නම භවංගය කියන එකටත් බහිනවා මේ විදිහට උපචාර සමාධියේදී එක දිගටම හිත තම්පත් වෙලා පවතින්නේ නැහැ අර්පණා සමාධිය එහෙම නෙවෙයි. හරියට හොඳ ශක්තිමත් පුරුෂයෙක් හොඳ ශක්තිමත් පුරුෂයෙකුට නිසල්මනේ ඕන තරම් හිටගෙන ඉන්න පුළුවන්. ඒ වගේ අර්පණා සමාධිය කියන මේ සමාධියේදී හිත සියයට 100ක්ම එකඟතාවයේ පිහිටනවා. එහෙම එකඟතාවයේ පිහිටනවා කියුවට ඒක නිකම්ම කරන එකක් නෙවෙයි. දැන් උපචාර සමාධිය වුණත් වැඩි දියුණු කරගන්නට ඕන අර්පණා සමාධිය වුණත් වැඩි දියුණු කරන්නට ඕන කොහොමද වැඩි දියුණු කරන්නේ යම් සමාධි ගතියක් තමන්ට පහළ වෙලා තියෙනම නම් අදිස්ථානාදී කරලා මං උපදවාගෙන තියෙන සමාධියට සමවදිනවා කියන කල්පනාව ඇති කරගෙන නැවත නැවතත් ඒ සමාධියට සමවදිමින් භාවනා කරමින් ප්‍රගුණ කරන්නට ඕන. එහෙම කරනකොට මේ උපචාර සමාධියත් ඊටාම බලවත් භාවයටපත් වෙනවා. ඒ බලවත් භාවයටපත් වුනහම තමයි අර්පණා සමාධිය කියන එක පහළ වෙන්නේ. ඒකට ධානය කියලාත් කියනවා. ධානයක් අර්පණා සමාධියක් පහළ වුණාම විශේෂයෙන් ධානයක් පහළ වුණාම භාවනා යෝගියට ඒක නොදැනෙන්න උනත් පුළුවන්. හැම මාර්ගඵලයක් පහළ වුණාම නම් හැම යෝගාවචරයක්ම දැනගන්නා මට මාර්ගඵලයක් පහළ වුණා කියලා. ඒ ධානයක් පහළ වීම එහෙම නෙමෙයි. සමහර විට තමන්ට ධානයක් පහළ වුණාද කියලාවත් යම් කෙනෙකුට තේරුම් ගන්න බැරි වෙන්නට පුළුවන්. ඒක පරීක්ෂාවට ලක් කරමින් තේරුම් ගන්න පුළුවන් වෙනවා. කොහොමද කරන්නට ඕන? ඒ භාවනා යෝගීන් කරන පූර්ව කෘත්‍යාදී කටයුතු කරලා අවසානයේදී මම උපදවාගෙන තියෙන සමාධියට සමවදිනවා කියලා අදිෂ්ඨාන කරලා ඒ සමාධියට සමවදින්නට ඕන. මෙහෙම නැවත නැවත නැවත නැවත අදිෂ්ඨාන කරමින් කරන්නට ඕන. එහෙම කරනකොට තමන්ට යම්කසේ ධානයක් පහළ වෙලා තියෙනම නම් ඒ ධානයේ නැවත නැවත හිතේ පහළ වෙනවා. එහෙම නැත්නම් පුරුදු කලේ නැත්නම් අරපණා සමාධියේ මාත්‍රේ පමණක් තියෙනම කියලා විසුද්ධි මාර්ගයේ ආදී භාවනා පොත්වල විස්තර කළා කියනවා. මේක අනිවාර්යයෙන්ම කරන්නට ඕන. එහෙම කරලා තියෙන කරගෙන යනකොට තමන්ට සමාධියක් පහළ වෙලා තියෙනම නම් ඒ සමාධිය ප්‍රකට වෙනවා ධානයේට සමවදිනම ධාන සමාපත්තියට සමවදිනම කියන්නේ මේක තමයි මේ ගැන තව ඩිංගක් කියා දෙන්නට අවශ්‍යයි ධානයකට සමවැදිලා ඉන්නම කියන්නේ දිගටම ධානසෙත් පහල කර ගැනීමෙන් වාසය කිරීම. දැන් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය වැඩ කරනකොට ඒ හැම ක්‍රියාවක්ම කෙරෙන්නේ චිත්ත වේති කියන චිත්ත තරංග කැරලි කැරලි වාගේ පිළිවෙලකට ඒ චිත්ත වේතියක ජවං සිත් කියලා හතක් තියෙනවා මේම තමයි මේ කුසල අකුසල දෙපැත්තටම වෙන්නේ ඒ සාමාන්‍ය සිතක චිත්ත වේතියක ජවංසෙත් 7යි 15 වෙන්නේ කියන එක තමයි නීතිය. ඒ ධ්‍යාන සමාපatti වලදී මේ නීතිය කැඩිලා යනවා. කොහමද? අදිෂ්ඨාන කළා භාවනා කරගෙන යනකොට අර එක චිත්ත වේතියක පහළ වෙන ජවංසිත හත වැඩි වෙන්න පටන් ගන්නවා. 8 9 10 ආදී වශයෙන් වැඩි වෙනවා. 30 40 50 ආදී වශයෙන් වැඩි වෙනවා. කොහොම වැඩි වෙලා සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් එක දිගටම පහළ වෙන්න පටන් ගන්නවා. මේ ජවංශෙත් පහළ වෙන තුරුම භවංගය කියන එකට බහින්නේ නැහැ. ඒක තමයි ධ්‍යාන සමාපත්තිය කියන්නේ. හයක් ඉන්නවා නම් ධ්‍යානයෙන් ආරම්භදී භවංගයට බහැලා ඒ කටයුතු මූලික කටයුතු කරලා සමාධියට සමවැදුණා ධ්‍යානයට සමවැදුණා එතන ඉඳන් තමන් ධ්‍යානයේ ඉන්නතුරු ඇති වෙන්නේ අර කියන ලද ආකාරයේ ජවංසිත પરම්පරාවක් පමණයි. කෝටි ගණන් පහළ වෙන්න පුළුවන්. අන්නේ ජවංසිත પરම්පරාවක් පහළ කරමින් ඉන්න එක තමයි ධ්‍යාන සමාපත්තිය කියන්නේ. ඒ එක දිගටම ජවංසිත પરම්පරාවක් පහළ කරගෙන ඉන්නකොට හිත කොහෙවත්ම යන්නේ නැහැ. 100%ක්ම එකඟ වෙලා පවතිනවා. අන්න ඒක තමයි මේ අරපණා සමාධියේයි උපචාර සමාධියේ තියෙන වෙනස. ඊළඟට තව කාරණයක් තියෙනම සමාධියක් ධානයක් උපදවාගත්තු තැනත්තා ඒ සමාධිය ප්‍රගුණ කරගන්නේ නැතුව ඊළඟ සමාධියකට ධානයකට යන්න ඕනේ කියලා කටයුතු කළොත් සමහර විට මේ දෙපැත්තෙන්ම පිරිහී යන්නට පුළුවන්. තමන් උපදවාගත් සමාධිය නැවත නැවත සමාධියට සමවදිමින් ප්‍රගුණ කරන්නට ඕන. හොඳට දියුණු කරන්නට ඕන. ඒක තමන්ට වසඟ කරගන්න ඕන. තමන්ට අවනත කරගන්න ඕන. හිතුව වේලාවට හිතුව හැටියට ශනිකව සමාධියට සමවදින්න ශනිකව නැගී හිටින්න තමන් කැමති වෙලාවක් සමාධිය පවත්වා ගන්න මේ විදියට හොඳට ප්‍රගුණ කරන්නට. එහෙම හොඳට ප්‍රගුණ කළා තමයි ඊළඟ සමාධියක් අපේ තම ප්‍රථම ධානය උපදවගත්තා කියලා ඊළඟට දෙවෙනි ධානයට යන්න කල්පනා කරන්නේ අර ප්‍රථම ධානයේ ඊට හොඳින්ම ප්‍රගුණ කරගෙන දියුණු කරගෙන තමයි. Tamanට කීකරු කරගෙන කැමති වෙලාවක කැමති ආකාරයට ධානයට සමවදින්න පුරුදු කරගෙන තමයි දෙවෙනි ධානයේ පැත්තට කල්පනාව ඇති කරගන්නේ. මම උපදවාගත් සමාධියට සමවදිනම කියන කල්පනාව අතහරින්නට ඕන දෙවෙනි ධානය ගැන කටයුතු කරනවා. මම දෙවෙනි ධානයට සමවදිනවා. එමනම් දෙවෙනි ධානය උපදවා ගන්නට ඕන කියන කල්පනාව අපේක්ෂාව ඇති කරගෙන භාවනා කරන්නට ඕන. එහෙම කරනකොට තමයි දෙවෙනි ධානයේ පැත්තට වැඩ කටයුතු කෙරෙන්නේ. මෙන්න මේ විදිහට තමයි සමාධිය උපදවාගෙන ප්‍රගුණ කරගන්න ආකාරය ඊළඟට මේ සමාධිය අපි වැඩි දියුණු කරගන්නේ මොන වටද ඒ සමාධියෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? සමාධිය ආරක්ෂා කරගන්නේ කොහොමද? ආදී කරුණු ගැනත් ඩිංගක්වත් හිතා බලන්නට ඕන. සමාධිය උපදවා ගැනීමට ශ්‍රද්ධාදී ගුණ සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය විවේකස්ථානයකට පැමිණිලා හොඳට භාවනා මාර්ගය දන්න ගුරුවරයෙකුගෙන් උපදෙස් ලබාගෙන භාවනා කරන්නට ඕන. එහෙම කළා තමයි මේ සමාධි අවස්ථාවට පැමිණෙන්නට තියෙන්නේ. මේ ආකාරයට යම් යෝගාවචරයේ සමාධියක් උපදවාගෙන වාසය කරනව නම් ඒ සමාධිය හොඳින් ආරක්ෂා කරගන්නට ඕන. එහෙම නැත්නම් සමාධියෙන් පිරිහිලා යන්නට පුළුවන්. සමාධියෙන් පිරිහෙනවා කියන්නේ තමන් අදිස්ථාන කළ සමාධියට සමවැදුනට සමාධියට සමවැදෙන්නේ නැතුව යනවා. එතකොට මේ සමාධිය පිරිහිලා ගියනවා. ඒ පිරිහෙන ලක්ෂණ යමනන්නම් කාරණා තියෙනවා. කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංගානිකාරාමතා අසේචනකා ගිලානතා කියලා මේ කරුණ රාශියක් තියෙනවා. භාවනාවට අදාළ නොවන නොයේ කර්මාන්තවලදී වැඩ කටයුතු වලදී වාසය කිරීම. ඊළඟට භාවනා යෝගීන්ට සුදුසු නොවන අනම්මනං බාහිර කතාවලටදී වාසය කිරීම. බස්සාරාමතා නිද්දාරාමතා උදාසීන කමට නිදිබර ගතියට පත් වෙලා ඒ පැත්තට නැමිලා වාසය කිරීම සංගනිකාරාමතා හුදකලාව භාවනා කටයුතු කරන්නේ නැතුව නොයේ සුදුසු නුදුසුතු පුජ්‍යලයන් සමග එකතු වෙලා කතා බහවට ලක් වෙමින් විවිධ කල්පනාවන් ඇති කරගනිමින් වාසය කෙරෙනවා. ඊළඟට තව ප්‍රධාන එකක් තමයි අසේමනතා කියලා. තමන් උපදවාගත් සමාධියක් හොඳට සේවනය කරන්නට ඕන. සේවනය කලේ නැතිනම් එහෙම ඒ සමාධිය පිරිහිලා යනවා. නැවත නැවත සේවනය කරන්නට හේම සේවනය කරමින් තමයි මේ සමාධිය ආරක්ෂා කරගන්නට ඕන. දිලානතා යම් යම් ලෙඩ රෝග වලටපත් වීම. ඒක සාධාරණම පිරිහීමක්. ලෙඩ රෝග වලටපත් වුනහම තමන් උපදවාගෙන තියෙන සමාධියක් පිරියන්නට පුළුවන්. මෙන්න මේ කාරණා තමයි සමාධිය පිරිහි යන කාරණා හැටියට පෙන්වලා තියෙන්නේ. මෙතන විශේෂයෙන් අසේවනතා කියන එක සමාධිය සේවනය කරන්නේ නැතුව භාවනා කරන්නේ නැතුව නවත නවත භාවනාවෙහි යෙදෙන්නේ නැතුව වාසය කිරීම තමයි අසේවනතා කියලා කියන්නේ. එහෙම වුණොත් සමාධිය පිරිහිලා යනවා. නවත නවත දවසකට දෙතුන් වරක්වත් පුළුවන් නම් හතර පස් වාරයක්වත් තමන් උපදවාගෙන තියෙන සමාධියට සමවදින්නට ඕන භාවනා කරන්නට ඕන. එතකොට බොහෝ සෙයින් ඒ සමාධිය ආරක්ෂා වෙනවා. ඊළඟට මේ සමාධියේ වඩනවා කියනම මේ සමාධිය වැඩිමෙන් අපට ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒ බුද්ධ ශාසනයේ සමාධිය වඩනම අබුද්ධෝත්පාද කාලවල බුද්ධ ශාසනයෙන් පිටත් කරවත් සමාධිය වඩනවා. යම් යම් අය සමාධියේ වඩනව යම් යම් අපේක්ෂාමං සබාවෙන. දික්ක ධම්ම සුඛ විහාරය. මෙලවම සැපසේ වාසය කිරීම. අර කලින් කියා දුන්නු හැටියට සමාධි උපදවාගෙන ඒ සමාධියට සමවැදිලා වාසය කරනකොට මේ බාහිර ලෝකයෙන් අයින් වෙලා ඊටාම ශාන්තව ප්‍රණීතව මధుරව අමුතු ලෝකයකට ගියා වගේ ඊ타ත්ම සුවයෙන් වාසය කරන්නට පුළුවන් වෙනවා ඒක තමයි දිට්ඨ ධම්ම සුඛ විහාරය කියන්නේ. මෙලෝ සැප විහරණය. සමහර කෙනෙක් මෙලෝ සැප විහරණේ බලාපොරොත්තු වෙනුත් මේ සමාධියේ වඩනවා. ඒ තනත්තාගේ සමාධිය මෙලෝ සැප විහරණය ආනිසංස කොටගෙන පවතින. තව සමහර කෙනෙක් සමාධියේ වඩනම විදර්ශනා භාවනා කිරීමේ බලාපොරොත්තු ඒකට කියනවා සමාධිය පාදක කොටගෙන විදර්ශනාවට බහිනවා කියලා. සමාධිය පාදක කොටගෙන විදර්ශනාවට බැහැ. යම් කිසි කාල වේලාවක් සමාධියේ ඉඳලා ඊළඟට විදර්ශනාවට හරවා ගන්න. ඒ පිළිබඳව ඉදිරියේදී කෙටි විස්තරයක් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තනත්තාගේ සමාධිය විදර්ශනා භාවනා කිරීම ආනිසංස කොටගෙන පවතිනවා. තව සමහර කෙනෙක් සමාධියේ මඩනම එරෙදි ප්‍රාතිහාර්ය දක්වීමේ බලාපොරොත්තු අහසින් යාම පොළව කිමිදී යාම අනුන්ගේ සිද්ධන ගැනීම ආදී වශයෙන් ඉරිදි ප්‍රාතිහාර්ය කිරීමේ බලාපොරොත්තුවෙන් සමාධියේ වඩනවා ඒතනත්තාගේ සමාධිය එරිදි ප්‍රාතිහාර්ය කිරීම ආනිසංසකටගෙන පවතින. තව සමහර කෙනෙක් සමාධිය වඩනම බඹලව ඉපදීමේ බලාපොරොත්තු වේ. ඔය අර්පණා සමාධිය කියන ප්‍රථම ධානාදී ධාන උපදවාගෙන වාසය කළාම මරණ මොහොත දක්වා ඒ තමන් උපදවාගත්ත සමාධිය ආරක්ෂා කරගෙන වාසය කළා. ඒ සමාධියේ බලයෙන් එම සමාධියට ආйти බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්කම ඇතිව ඒතනත්තාගේ සමාධිය බ්‍රහ්ම ලෝක උත්පත්තිය ආනිසංසකටගෙන පවතින තව සමහර කෙනෙක් සමාධිය වඩනම නිරෝධ සමාපත්තියට සමවැදීමේ බලාපොරොත්තු නිරෝධ සමාපත්තියට සමවදින්න පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානාත් ආකාසානං ඡායතනාදී ඉතිරි අරූප ධාන කියන මේ හතරත් උපදවා ගන්නට ඕන උපදවාගෙන එරිදි ප්‍රාතිහාරය කරන්න වුණත් මේවා තුදුස් 14 ආකාරයකින් වශී කළා ප්‍රගුණ කරන්නට. නිරෝධ සමාපත්තියටත් එහෙම. එහෙම හොඳට ධ්‍යාන ප්‍රගුණ කරගෙන ධානයෙන් ධානය මාරු කරමින් ගිහිල්ලා අදිස්ථාන කරලා තමන්ගේ අදිස්ථානයේ හැටියට නිරෝධ සමාපත්තියට සමවදිමු. නිරෝධ සමාපත්තියට සමවැදිලා දින 7ක කාලයක් අචිත්තකව වාසය කරන්නට පුළුවන්ගන මෙන්න මේ ආනිසංස බලාගෙන එක එක අය මේ සමාධි භාවනාව කරනවා අපි භාවනා කරන්නේ දෙවනුවට සඳහන් කළ විදර්ශනා භාවනා කිරීමට උපකාරයක් වශයෙන් සමාධි ශක්තිය බලය තියනකොට විදර්ශනා භාවනා කිරීමට පහසුකමක් ලැබෙනවා. මේ බුද්ධ ශාසනයේ සමහර කෙනෙක් සංවේගය ඇති කරගෙන සසර බය දැකලා ඉක්මනට සසර දුකින් මිදීමේ අපේක්ෂාව ඇති කරගෙන මුල ඉඳලම විදර්ශනා භාවනා කරනවා. ඒක ටිකක් අපහසු ගතියයි. නිතරම විදර්ශනාව රළු ගතියෙන් යුක්තයි. සමාධිය ශාන්ත ගතියෙන් යුක්තයි. සමාධියක් උපදවන්නේ නැතුව විදර්ශනා භාවනාවෙන් පමණක් නිවන් දැකීමට බලාපොරොත්තු වීම කරන්න බැරි දෙයක් නෙමේ පුළුවන් දෙයක්. නමුත් ටිකක් අපහසුයි. පේනල ගඟකින් එගඩවන්න වාගේ තමයි. සමාධිය උපදවාගෙන විදර්ශනා වඩන්නට යාම ඔරුවක් උපකාර කරගෙන ගඟකින් එගොඩවන්න වාගේ තමයි. එක ටිකක් පහසු. ඒ වගේම විදර්ශනා භාවනා කරනකොට හිතේ ඔය කියන ධාන හිතින්නේ නැහැ. ඒ වෙලාවට හිතේ පවතින්නේ විදර්ශනා සමාධිය කියන එකයි. නමුත් ධාන උපදවගෙන තියනම නම් සමාධි බලය කියලා එකක් තියෙනවා. ඒ සමාධි බලය නිසා භාවනා අරමුණට අවධානය යොමු කළාම ඒකට පිවිසිලා ඒකේ කාවැදිලා වගේ හිටිනවා. ඒක විදර්ශනා භාවනාවට ලොකු පහසුවක්. මේ අනුව විදර්ශනා භාවනා කිරීමේ අපේක්ෂාවෙන් තමයි අපි මේ සමාධිය වඩන්නේ. මේ සමාධියේ ආනිසංස පහක් මෙතෙන්ද විස්තර කරලා දුන්නා. ඊළඟට මේ උපචාර සමාධිය පිළිබඳව මනමත් විස්තර කළේ නැහැ. උපචාර සමාධි භාවනාපි පන කාමාවචර සුගති භව විශේෂං ආවහති යේව කියලා විස්තර කරලා කියනවා. උපචාර සමාධි භාවනාවත් වනාහි කාමාවචර සුගති භව විශේෂය ආවාහනේ කරලා දෙනවා මේ අනුව යම් යෝගාවචරයේ උපචාර සමාධිය උපදවාගෙන පිරෙහෙන්නට නොදී ඒක ආරක්ෂා කරගෙන වාසය කළා නම් තමන්ගේ ජීවිත අවසානයේ දක්වා ඒක පවත්වා ගත්තනම් ඒ උපචාර සමාධි බලය නිසා කාමාවචර භව විශේෂය කියන දිව්‍ය මනුෂ්‍ය වශයෙන් උත්පත්තිය ලබා ගැනීමට පුළුවන්කම ඇති වෙනවා. උපචාර සමාධිය පහළ කර ගැනීමේ ආනිසංසය තමයි මෙයින් සඳහන් වුනේ. ඊළඟට අපේ සමාධිය වැඩිමෙන් බලාපොරොත්තු වන්නේ විදර්ශනාමට බැස ගැනීමයි කිව්වා. කොහොමද සමාධියේ ඉඳලා විදර්ශනාවට බැසගන්නේ? මුලින් කියා දුන්නු හැටියට භාවනා යෝගියා අදිෂ්ඨාන කරලා යම් කිසි කාල සීමාවක් සමාධියේ ඉන්නට ඕන. උදාහරණයක් වශයෙන් පැයක් භාවනා කරනම නම් මම පැය භාගයක් සමාධියෙන් වාසය කරලා ඉතිරි පැය භාගය විදර්ශනා භාවනා කරනම කියලා භාවනාව ආරම්භයේදීම අදිෂ්ඨාන කරන්නට ඕන. හොඳ සිහිනුවණින් යුතුව අදිෂ්ඨාන කලාණං සමාධියත් සඳට ප්‍රගුණ කරගෙන හිටියානම් හරියට નિયમિત වේලාවට සමාධියෙන් නැගී සිටින සමාධියෙන් නැගී සිටිනවා කියන්නේ නැගිටිනව නෙවෙයි සමාධි අරමුණේ පිහිටා තිබිච්ච හිත ඒ සමාධි අරමුණෙන් මිදෙලා මේ බාහිර අරමුණු වලට යන්න ඒවා දැනෙන්න පටන් ගැනීම ඒ අදිස්ථානයේ හැටියට හරියටම පැය භාගයකින් සමාධි භාවනාව නැවතිලා සමාධියෙන් නැගී සිටලා ඊළඟට අරමුණු මෙනෙහි වෙන්න පටන් ගන්න. දැන් අපි භාවනා කරගෙන යන ආකාරයට නම් ඒ අදිස්ථාන කළ කාල සීමාවේ සමාධියේ ඉඳලා සමාධියෙන් නැගී සිටියාම අවදි වුණා වාගේ වුණාම ඊළඟට ශරීරයට අවධානය යොමු කරලා තමන්ට දැනෙන සංවේදනාදී ධර්මයන් අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා මානසිකාරයේ පවත්වන. අන්න එහෙම කරනකොට විදර්ශනාවට බහිනවා. එහෙම දිගටම තමන්ට දැනෙන අරමුණු අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා කරගෙන ගියහම යෝගාවචරයාගේ විදර්ශනා භාවනාවක් කෙරෙනවා. ඊළඟට සමහර යෝගාවචරයේ සමාධියට සමවැදිලා ඒ සමාධියේ තියෙන අංග භාවනාවට යොමු කරන. අරපණා සමාධියට ධානයට සමවැදුනහම ධානයෙන් නැගී සිටියාම ධර්මතා වශයෙන් විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ සමාධි අංග පහ තමන්ගේ හිතේ වැළනු කැඩි ගලා යන්නට පටන් ගන්නවා. ඒකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව කියලා. එහෙම විතරකාදී අංග හිතේ ගලාගෙන යනකොට ඒව අනිත්‍ය වශයෙන් සලකනවා. එහෙම අනිත්‍ය වශයෙන් සලකලා ඒ විතරකාදී ධර්ම නාම ධර්මයන් මේ විතරකාදී අසිරකඩගෙන පවත්නා වූ මේ ශරීරය රූප ධර්ම කියලා නාම රූප වශයෙන් දෙකට බෙදා ගන්න. ඔය විදිහට විදර්ශනාවට බහින. තව සමහර කෙනෙක් පළමුකී හැටියට අදිෂ්ඨාන කරලා සමාධියේ ඉඳලා සමාධිය අවසන් කළා ඊළඟට අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට හමු වෙන රූප ශබ්දාදී අරමුණු අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා මානසිකාරයේ පවත් සමහර යෝගාවචරයේ මේ ආකාරයට සමාධියෙන් නැගී සිටලා අස්කන්නාදී ඉන්ද්‍රයන්ට හමුවන රූප ශබ්දාදී අරමුණු අනිත්‍ය ආදී වශයෙන් සලකමින් භාවනා මානසිකාරය පවත්වනවා තවත් සමහර යෝගාවචරයේ පළමු කී හැටියට සමාධියට සමවැදිලා යම්කිසි කාලක් සීමාවක් වාසය කරලා සමාධියෙන් නැගී සිටලා තමන්ගේ ශරීරයේ දැනෙන පඨවි ආදී මේ ධාතුන් අනිත්‍ය වශයෙන් සලකමින් භාවනා මානසිකාරයේ පවත්තනවා මේ විදිහට එක එක භාවනා යෝගීන් තමන්ට රුචි කරන ආකාරයට සමාධියෙන් නැගී සිටලා විදර්ශනා භාවනාව කරනවා. ඒ කොයි ආකාරයෙන් කළත් හැම දිනාම යන්නේ එකම තැනකට තමයි. නිවන අභියසට නිවන ඔස්සේ තමයි හැම දිනාම යන්නේ. ඒ කොයි ආකාරයෙන් භාවනා මානසිකාරේ පැවැත්වුවත් එතනින් එහාට දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි කියන මේ විසුද්ධි හයක් පහු කරලා ගිහිල්ලා හත්වෙනි විසුද්ධිය වන ඥාන දර්ශන විසුද්ධියට පැමිණලා හිටන් සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබෙනවා මෙන්න මෙතෙන්ට යාම සඳහා තමයි අපි හැමදෙනාම මේ සමාධි විදර්ශනා භාවනා කරමින් ඉදිරියට යන්නට වෑයම් කරන්න. මුලින් කියා දුන්නු හැටියට සමාධි භාවනාවත් සේවනය කරන්නට ඕන. ඒ වගේම සමාධියෙන් විදර්ශනාවට බැහැලා තමන්ට දැනෙන අරමුණු ඒවට කියන්නේ සංස්කාර කියලා ඒවා අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරන්නට ඕන මෙන්න මේක තමයි යායුතු මාර්ගය අපි යන මාර්ගයත් ඒක වටිනා සියලු අංගෝපාංග වලින් යුක්ත මනුෂ්‍ය සම්පත්තියක් ලැබුණ නෛර්යානිකව ශ්‍රී සද්ධර්මයක් ලැබුණ බුද්ධ ශාසනයක් ලැබුණ මේ අවස්ථාවේ හැමදෙනාම මේට වෑයම් කරන්න උත්සාහවන්ත වෙන්නට ඕන. තමන්ට සහජ නුවණ තියන මනම් මේ භාවනා මාර්ගයේ ඉදිරියට යනවා කියන එක ඊතරම් අපහසු දෙයක් නෙවේ. ඒ නිසා හැමදෙනාම සද්ධා බුද්ධි සම්පන්න මේ තමන් ලබාගෙන තිබෙන කාල සීමාව ගැන සලකලා මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරලා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට ජරා මරණ ආදී දුකින් මිදීමට වෑයම් කරන්නට ඕන මෙතෙක් වෙලා ඊ타ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිත කන යොමු කළා ධර්ම ශ්‍රවණේ කළා මේ ධර්ම දේශනාවේදී මේ පින්වතුන්ට ඉදිරියටත් භාවනා මාර්ගයේ ගෙන යාමට යෝග්‍ය වන ආකාරයටයි කරුණු කියලා දුන්නේ ඒව හොඳින් තේරුම් අරගන්නට ඕන තේරුම් අරගෙන ඉදිරියටත් ගෙන යන්නට ඕන මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අතිවිශාල කුසල ස්කන්ධයක් උපදවා ගත්තා මේ කුසල බලයත් ප්‍රතිපත්ති බලයත් හේතු කොටගෙන අප හැම දිනාටම ඊ타ම ඉක්මනින් උතුම් ශාන්ත අමා මහ නිවන් දකින්නට හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා